මන්දිර බද්ධ අය කරන්නේ නිවාස වලට පමණයි. ඒ අනුව භූමිය සඳහා මෙම බද්ධ අදාළ වන්නේ නැත. බදු අය කර නිවාස වර්ග අඩි 10000ක් හෝ වටිනාකම් මිලියන 150කට වැඩි විය යුතුයි. එමෙන්ම 2000 වර්ෂයට පෙර සෑදු නිවාස වලට මෙය අදාළ වන්නේ නැත. වාහන සම්බන්ධව අප විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. මේ යෝජනා බොහොමයක්ම වාහන ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඉදිරිපත් කරන ලද ඒවයි. ඒ අනුව වාහන ආනයනකරුවන්ට වාර්ෂික මිලියන 1.5ක බලපත්‍ර ගාස්තුවක් පැනවීම ඔවුන්ගේ ඉල්ලීමකි. මෙයාවේ 800ක් මේකෙන් කිසිසේත්ම රථවාහනයක මිල වැඩි වෙන්නේ නැහැ. නමුත් අනිසි ලෙස රටට ලැබෙන්න තියෙන ආදායම මේක තුලින් අනිවාර්යයෙන්ම ලැබෙන එක තමයි අපිට තියෙන සතුට. මේ අය අලුත් වාහන මෙන්ම පාවිච්චි කළ වාහන වෙළඳාම සඳහා ආනයන කරන අයට පමණක් අදාළ වනවා. Tamanගේ භාවිතයට තනි පුද්ගලයන් වාහනයක් ආනයන කරනකොට මෙම බලපත්‍ර ගාස්තු අදාළ වන්නේ නැහැ.